විල්පත්තු ආශ්‍රිතව සිද්ධ වෙන ක්‍රියාවලියටත් විවිධ බලවේග සම්බන්ධ වෙනවා. ජාතිවාදී බලවේග, ආගම්වාදී බලවේග මේවට සම්බන්ධ වෙනවා. ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුව අපිත් සම්බන්ධ වෙනවා. නමුත් අපි ඒගොල්ලන්ගේ ජාතිවාදයට වැටෙන්නේ නැහැ. මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් වුණාම මුස්ලිම් ජාතිවාදී සංවිධානත් මැදිහත් වෙනවා, අපිත් මැදිහත් වෙනවා. එතකොට අපි මුස්ලිම් ජාතිවාදයේ කොටට වැටෙන්නේ නැහනේ. එහෙම වුණා කියලා. ඒ වගේම තමයි මේවා ඉදිත් විවිධ සංවිධාන මැදිහත් වෙනවා. අපිත් මැදිහත් වෙනවා. අපි මේක ජාතික වශයෙන් බලලා මැදිහත් වෙනවා. තව අය ජාතිවාදී ආගම්වාදී දෘෂ්ටිවාදී වලින් මැදිහත් වෙනවා ඇති. ඉතින් අපි ඒ කොටට වැටෙන්නේ නැහැ කොහොම. එකම දෙයකට විවිධ බලවේග සම්බන්ධ වුණා කියලා ඒ විවිධ බලවේග එකම අරමුණකින් සම්බන්ධ වෙනවා කියලා කාටවත් තර්ක කරන්න පුළුවන් කමක් නැහැ. අපි කොහොමත් ජාතිවාදී ආගම්වාදී ස්වරූපයන්ගෙන් පස්සට මැදිහත් වෙන්නේ නැහැ. ඒක රටම දන්නවා. ජාතික වුණාවන් එක්ක තමයි අපි සම්බන්ධ වෙන්නේ.